සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද වැඩමුළුවේ අවසාන දවස වශයෙන් කල්පතාන සිදු වෙන සක්කරගත්තේ කවුරුත් දන්න පරිදි මේ කාලේ අපි වෙන් කරගත්තේ ධර්ම සාකච්ඡාව සඳහා දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා අපි ඒකෙන් පටන් අරගනිමු ඒ අතර වාරයේදී සභාවේ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා ගරු ස්වාමීන් වහන්සේ තොවිල් වලට ගොස් දෙවියන්ට පින්දීම බෞද්ධයන්ට සුදුසුද? මේක ඇත්තටම අර මතුමතාන්තර පිළිබඳව එහෙම නැත්නම් මේ බුද්ධ විද්‍යාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ දෙවියන් දෙවියෝ අපිට වැඩි උසස් තැනක ඉන්න නිසා දෙවියන්ට දෙවියන්ට අපේ කෙරේ අනුකම්පා කරන්න පුළුවන්. ඒක නිසා දෙවියන්ට පින් දීලා අපේ මේ අවශ්‍යතාවයන් නැත්නම් දේවල් සිස්ට වෙනවා කියන එක අර මේ પરමාර්ථ වශයෙන් දෙවියන් ඇදහිල්ලෙන් ආපු දෙයක්. ඉන්දියාවෙත් ඒක දැනටමත් පවතින දෙයක්. නමුත් මේ බෞද්ධයන් වශයෙන් බලනකොට අපේ පිටකේ සඳහන් වෙනවා පංචශීල පද පහ රැගෙන ගිහියන්ට සක්‍රදේවේන්ද්‍රයත් මිනිඔතුන්න නව නම වඳිනවා කියලා. දෙයියොත් කරු කරනවා කියලා. ඒක නිසා අපි දුක් දුප්පත් එහෙම නැත්නම් දුර්වලකම් මානසිකත්වයටපත් වෙච්චහම අපිට අනිත් එක ලොකු ලොකු යුතුයම් කියලා බයක් ඇති වෙනවා. නමුත් අදුම ගානේ සීලේ තියෙනවා නම් අදුම ගානේ සීලේ තියෙනවා නම් තේරෙනවා ඒකවත් දෙයයන්වත් කරගන්න බෑ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් සීලේ නැත්නම් එහෙම නැත්නම් අභය දීම තනේ නැත්නම් ආර වගේ ඊගාට තියෙන බලවේගයට යටපත් වෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට එහෙම දුක්පත් වුණාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. දෙයියෝ නෙවෙයි ඕනම දෙයක් අදහනවා. ඉතින් ඒ එතනපත් වෙච්ච කෙනා දෙයියෝ අදහන්නට ප්‍රශ්න නැහැ. මොකද හේතුව තොවිල් වලට යනවා කියන්නේ දෙයියෝ අදහනවා කියලා කියන්නේ දෙයියන් පින්දමක් කියන්නේ සතුන් මරන හොරකම් කරන කාම මිත්‍යාචාරය නොවන නිසා. ගුරු කියලා මේ සසන පරිසවතේ නොවන නිසා තව බලවේගයකට වඳිනවා. නමුත් දවසක තීරේ මනුෂ්‍යතුර සීලය ඇති වෙච්ච ගමන් අබය අබේ දීමනේ දන්නේ සතුන් නොකර සිටනවා වරකන් නොකර සිටන කියන අබෙහිදීම ඒක සමහරට අපිට අබෙහි ලැබෙනවා අබෙහි ලැබුණා නම් ආය දිව්‍යන්ගේ සම්බන්ධතාවයක් නැහැ නමුත් දෙයන පින්දෙන එක කරනවා මොකද දෙවියෝ කැමති කවුරුත් කැමති පින් ලබා ගන්න. ඒ නිසා මේකේ අහන්නේ ප්‍රශ්නේ තොවිල් වලට ගිහිල්ලා දෙයන පින්දෙන කතාව ඇත්තටම තොවිල් වල දෙයන පින්දි ගන්න ස්තෝත්‍ර ගායනාවක් තියෙනවා බන්දි බට්ටකම් කරන්නේ ස්තෝත්‍ර ගායනා කරනවා දෙවියන්වල කියන විභූෂණේ කියලා පානවා ඒකට වෙන්නේ මනසත්ත්‍ය පිළ වෙනවා මනසත්ත්‍ය හීන දින කතරපත් වෙලා දෙවියන්ගේ ගුණ ගායනා කරනවා ඒ නිසා ඒක බෞද්ධයක් වශයෙන් සුදුසු නැහැ සමහරවිට මේ ඒක දේව අධිහිල්ල Hindu ආගමයි බුද්ධ ආගමයි අතර හැම වෙලාවෙම පටලවිලා තියෙනවා හැම වෙලාවෙම පටලවිලා තියෙනවා ඊට පස්සේ මහායාන බුද්ධ ආගමේ සෑහෙන්න ඒ අලුත් දෙවිවරු හදාගෙන ඉන්නවා. ඒලෙවට පූජා ක්‍රම මතින් මගින් ඒ අර අපේ තියෙන සිම්බලිසම් එහෙම නැත්නම් අපි මේ එක එක සංඥාවලට එහෙම නැත්නම් සංකේතවලට සංකේත මාර්ගයෙන් කතා කිරීමක් තමයි මේක වෙන්නේ. ඒක නිසා මෙතෙන්ද පත්විච්ච කෙනෙක්ට ගන්න අනුකම්පා කරන මිසක විචනය කළ ඇති වැඩක් නැහැ. ඒ සත්‍යෙට පත් වුණාට පස්සේ අපිට මොනවද වෙන්නේ කියන්න බෑ. ඒ කියන්නේ මම දැනගෙන හිටියා මේ අපේ අපච්චි කිසිම දවසක කිසිම වෙලාවක ඒ දේවල් කෙරුවේ නැහැ. නමුත් අන්තිමට පිළිකා හැදිලා දුරුනාට පස්සේ අපේ ගෙදර තොවිලක් නැතුවා. එතකොට මට මොනවක්වත් දන්නේ ඒත් මට හිතුණා කොහොමද ඒකට අපච්චි ඇතුළුනේ කියලා. එතන ගියාට පස්සේ අසරණ වෙනවා. අසරණ වෙනවා විතර නෙමෙයි ඊට පස්සේ <clears throat> පොඩි පිට හිටියේ ඒක පොඩි අය කිව්වා ඇඟ වේලුම ඇඟ සීතලයි බ්‍රැන්ඩි බ්‍රැන්ඩි දෙනවා මේ අරක්කු බෝතේ බෝතේ මූඩියට කපුරනවා. අපේ කවදාත්මත් වෙන්නේ නැහැ. නාලේ වෙච්චාම කියනවා අර නාලේ වෙච්චාම බොන බේද ටිකක් ගන්න ඕනේ කියලා කියනවා. එන්නේ. ප්‍රශ්නාලු කවදාකවත් අරගෙන එළු සුප් හදලා දුන්නා. එළු කඩ සුප් අපේ වලට වෙනම මුට්ටි බලන් යනවා හැදසල දුන්නා. දැනගෙන නොදැනත් නැහැ ඒක ඉල්ලනවා. ඒ තුවාක කවදාකවත් ඒව කරේ නැහැ. ඒ නිසා අපිට හරි අමාරුයි අපිට මේ හය හත තියෙන කාලේ අපි නෝ ගණන් නොගෙන හිටියද වැටුණාට පස්සේ අපේ ජීවිතේ එහෙම දෙයක් කොතන ගිහිලා නැතර වෙනවද කියන්නේ. ඉන්නකන් නම් අපි ඒක කරන කටේ හිනා වෙනවා. හරි මේ නමුත් අපිට තාම භවයේ ගතියේ ස්ථිරතාවයක් හම්බෙන්නත් ඒ. හරි අංශෝවාන් වෙනතෙක් සීලය පිළිබඳව අරක්ක ප්‍රසාදයක් පහළ වෙනතෙක් මට උසුළු විසුළු කරන්න බෑ කරලා අපිට කොයි වෙලාවකත් වෙනවද කියන්න දන්නේ නැහැ. එතකොට අපිට ඒක විශාල පිළිගැනීමක් වෙනවා. මොකද අපි සුළු සුළු කරලා තිබුණ නිසා. ඒ නිසා ඒව කරලා යතෙන කෙනෙක් කියන යපිච්චාගේ සතුන් ගන්නවා වරන් කරනට වැඩිය හොඳ නිසා. ඒ නිසා මේ මේ සෝම ස්වාමීන් වහන්සේ මේව ගැන කතා කරන වෙලාවදී මට එදාම හිතුනේ ඉතින් ඉන්න කෙනාට බනින්න පුළුවන් වුණාද අතන වැඩි චෙක් කරනකොට මොකද උත්තරේ ඒකට? මේකත් කරන්නේ පයි කියනවා නම් මොකද උත්තරේ? සර්වචනසේ කතා කරනවා මොකද කර්ණ රත්න සූත්‍රයේ හරන්තියේ බලෙන් තස්මහයි භූතා නිසාමේත පක්කේ. මිනිස්සෝ උඹලට බලි බලිසොවිල් ගේන නිසා ත්‍ක්ෂේ ඉන්නේ මිනිස්සෝ රකපල්ලා. බුදුසසුනේ බලිසොවිල් කරන්න කියන්නේ මිනිස්සු බයිවිච්ඡා මේක කරනවා. උඹලා ගැන විශ්වාස තියෙන නිසා උඹලට රකින්නේ නැහැ මිනිස්සු වෙන කරදර කරන්න කියලා පොයින්ට් එකක් කරනවා කියලා කියනවා. මොකද්ද මට මතක නැහැ ඒ රසන සූත්‍රය පටන් ගන්නක තස්මහයි භූතා නිසාමේත පක්කේ. හරන්තියේ බලෙන් තස්මහයි භූතා සංහිතරකේ බලි බලි පූජා තොවිල් කරනවා ඒ නිසා උඹලා ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තියෙන මිනිස්සු යන්නේ මිනිස්සුන්ට කරදර කරන්න එපයි කියලා සම්මහන් කළා තියෙනවා ඒ නිසා අපිට බලන්න තියෙන්නේ ඊට වැඩිය පහත්තර ලෝකෙ තියෙනවා ඒ පහත්තරයේදී මේක තෝරන එක ඒ අතින් හොඳයි ඊට වඩා උසස් තත්ත්වයකදී මෙතෙන්පත් වෙනවා පිළිගන්නවා ඒ නිසා හැම වෙලාවෙම අපි ඉන්නේ ඉවොලුෂන් එක අපි ඉන්නේ වඩා හොඳ දේ තෝරමින් යනකොට දිව්‍යන් පින්දීමත් සතුන් මරන හොරකම් කරන කාම මිත්‍යාචාරයට වැඩිය ඒක අතහැරලා වටිනා අතහැරලා ගන්න තියෙන වටිනා එකක්. ඒ නිසා ඒක 100% කයින් කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒක හරි කමන්නේ ගඟේ යාර ගහගෙන යන මිනිහට පිටු ගහේ එල්ලෙනවනේ. පිටු ගහක් වෙනවා නම් ඊට පස්සේ යාට කියනවනේ මේ දෙයියෝ ওই තත්ත්වයටපත් වෙන්නේ මිනිස්සයා සිල්න කියන නිසා. මිනිසා සිල්වන්ත වෙච්ච ගමන් දේවත්වයේ ඉක්මවනවා. මෙලොවම ජීවත් වෙන දෙවිගොල්ලෝ වගේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔය සීලේ නැති වුණොත් බය ඇති වෙනවා. අබේ අබේ දීලා අබේ ලබා ගන්න. ඊට පස්සේ තමන් යනවා මේ මනුෂ්‍යත්වයේ ජීවත් ඉක්මල යන තැනකට. ඒකට දෙවියෝ ගැන ඉස්සර බය වෙන දෙයක්වත් පුදන්න දෙයක්වත් නැත්තේ කියනවා. ගරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර ලෙස ආනාපාන සති භාවනාව කරන විට විතක්ක යන්න රූප ලෙසද, ਵਿਚාර යන්න නාම ලෙස සැලකිය හැකිද? එහෙම කියන්නේ බෑ. විතක්කය කියන්නේ මෙනෙහි කිරීම. ආස්වාසල ආස්වාසිකල මෙනෙහි කරන විතක්කය. ප්‍රසවාසලදී ප්‍රසවාස කරනවා කියන විතක්කය. වම සිංහට වම කියලා මෙනෙහි කරන විතක්කය. ඒක මානසිකාර විතක්ක මෙනෙහි කිරීම, ලේබල් කිරීම ඒකට කියනවා සලලක්ෂණය කියලා. සලකුණු කිරීම මේ ඔක්කොම නැත්නම් සම්මා සංකප්ප මේ ඔක්කොම මේ එක. ඒක ਵਿਚාරය කියලා කියන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා විචාර බුද්ධියක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ආස්වාසයෙන් මුලින් මැදින් වෙන් වෙන්නේ කොහොමද? මැදින් අග වෙන් වෙන්නේ කොහොමද කියලා මුලැමැදාක බැලීම අරමුණට හිත නැංවීම එහෙම නැත්නම් ආස්වාසය එනකොට ආස්වාසය කියලා මෙනෙහි කිරීම විතක්කේ නම් ඒ ආස්වාසේ මම ඉන්නේ මේක ප්‍රස්වාසයේ නෙමෙයි සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි මේ තමයි ආස්වාසේ අත්‍යන්ත ලක්ෂණ නැත්නම් පස්සක ලක්ෂණ කියලා දැන ගැනීම ਵਿਚාර වෙනවා අරමුණකට හිත නැංගීම විතක් වෙන විචාරය බවටපත් වෙනවා අරමුණ රස බැලීම අසරා බැලීම ස්පර්ශ කර බැලීම ඒ කියන්නේ ඒකේ විශේෂිත ලක්ෂණය පෞද්ගලික ලක්ෂණ බැලීම ਵਿਚාර වෙනවා ඒක නාම රූප කරන්නේ මේ දෙකම රූප නාම ගන්නවා සක්මන් භාවනා කරන විට කකුල එසවීම, කෙන යාම තැබීම ආදී ලෙස ආදී රූප ලෙසද එවිට දැනෙන තද ගතිය ඔසවන විට දැනෙන බර ගතිය දකුණම වේ මෙන් කර ගැනීම ආදී නාම කොටස් ලෙස සැලකිය හැකිද මේක නම් මම හිතන හොඳ ප්‍රකාශනයක් කියලා. දැන් කවුරු හරි අහුවොත් නාම රූප කියලා වෙන් කරන්නේ කොහොමද කියලා සක්මනේදී මේ වගේ වාක්‍යයක් අපිට කියන්න පුළුවන්. සක්මන් භාවනා කරන විට කකුල එසවීම ගෙන යාම තැබීම ආදී රූප ලෙස ඒ කියන්නේ එස මේ ඔසෝනයි කියලා කියන්නේ පටවි ධාතුවක් පොළවෙන් ඉස්සරහට උඩට ගන්නවා යවනවා කියලා කියුවාම හුඟක් වෙලාවට මේ වායු ධාතුව ක්‍රියාකාරීත්වයක් තියෙනවා ආයතනයක් තබන කොටත් ලහු පටවි ධාතුව වැඩ කරන්න පටන් ගන්නවා ගරු පටවි ධාතුව ඒ වැඩ කරන්නේ රූකඩයක් තමයි රූප වර්ගයක් තමයි වැඩ කරන්නේ. ඔසවනවා, යවනවා, තබනවා. ඊට පස්සේ ඒක වෙන්කොට හඳුනා ගන්නවා. ඔසවන ගතිය, යවන ගතිය වෙන් කළා, යවන ගතිය, තබන ගතිය වෙන් කරලා ඒක තියෙන බාර ගතිය, හැලු ගතිය, සංසල කම්පන ගතිය කොටස් ලෙස ගැනීම ආදී ගැනීම ආදී නෙවෙයි ගැනීම ආදී වෙන්කොට හඳුනා ගැනීම තමයි නාම කොටස වෙන්නේ. ඒ දැනෙන දැනෙන දේ වෙන්කොට හඳුනා ගැනීම විතක් විඥානය කියන වදේ පදේ විස්තර කරන්නේ විශේෂකොට ඥාන කියන වදේකම වියන්නක් ඉස්සරහින් දානවා විශේෂකොට දැන ගැනීම. විඥානයේ කෘත්‍යය තමයි දේවල් වෙන්කොට දැන ගැනීම. මම සහ උඹ ඇතුළත සහ පිට ආදි වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම විඥාණයෙන් කරන්නේ. ඒක නිසා විඥානයේ ලක්ුණාට පස්සේ විඥානයේ ලක්ුණ කොටස සෙසු විශ්වයෙන් වෙනකොට හඳුනා ගන්නවා විඥානය. ඒක තමයි යාගේ කෘත්‍යය. ඒ නිසා අපි විඥානයේ වැඩ යොදවනවා කියලා කියන්නේ හඳුනා ගන්නට ගත්ත සලකුණ. හඳුනා ගන්න ගත්ත විශේෂිත භාවය ඒ චිත්තක්ෂණය වෙන් කරලා අපි දැනගන්න උත්සාහ කරනවා. විචක්ෂණ බුද්ධිය යොදනවා. පොළව තියෙනකොට මේ බාහිර පොළව හෝ යැවීම හෝ එසවීම නෙවෙයි මේ තැබීමයි කියලා තැබීමට අදාළ දේ විඥාණය කරලා දෙන වැඩි වෙන් කළ වෙන මල්ලකට දාගන්නවා. එසකට අපි විඥානේ කොටු කරගත්තා වෙනවා. විඥානේ හඳුනාගත්ත වෙනවා. ඒක නාම ධර්ම වලපත් වෙනවා. නාම ධර්ම කියලා අපි කියනවා. අපි SP ගන්න මොහොතේදී ඇසට පෙනෙන රූප වල කැඩී යාමක් සිදු වල අපිට එය නොවැටහි. මේ කල්පනාවෙන් බැලුවොත් එතන එක් මොහොතක් බලන දෙය නොපෙනෙන මොහොතක් වේ.